තස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි දැන් මේ අජිත සූත්‍රයේ අකොටසක් ප්‍රශ්නයකට පිළිතුරු සපයලා බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව එයාගේ ප්‍රශ්නයට දුන්න පිළිතුර අපි විස්තර කළා. ඒතොරේ විස්තරේදී පෙන්වේ මොකද්ද? මේ තනත්තෝ අහලා තියෙන ජීවිතයේ පිළිබඳව යටපත් කරලා තිබෙන විශේෂයෙන්ම දතේ දැනගැනීමට අනිවාර්යයෙන්ම සුසුකම් තිබෙන. කොහෙන්ම හොයාගන්න බැරි දේවල් මේ තම තරුණයන් මේ තරුණයාගේ සිිතේ තැම්පත් කරලා තිබුණේ කලක් තියෙනවා. එයින් එක කොටසක් තමයි අර අර පළවෙනි ගාථාවෙන් දෙන්නේ. හේනසුනීතෝ ලෝකෝ කියලා ඒ පළවෙනි ගාථාවේදී ඉදිරිපත් කළේ ගාථාවෙන් ඉදිරිපත් කළේ එයාගේ සිිතේ රැඳිලා තිබිච්ච සාම බල සම්පන්න ලොකුම ප්‍රශ්නයක් තමයි එයා ඉදිරිපත් කළේ. ඒතකොට ඒක පිළිබඳව විස්තර දැන් හත් දෙකක් අපි කිව්වා. ඊළඟට දැන් මේ ඉදිරිපත් වෙන්නේ ඊළඟට ජීවිතේ සැගවලා දිවෙන අපට මොනම ලෙසින්වත් ප්‍රකට නොවන අප්‍රකට වූ ඇත්ත සිද්ධියක්. ඒක ජීවිතය ඇතුලේ පවතින සිද්ධියක්. ඒක අපි නිරන්තරයෙන් පාවිච්චි කරන එක. අපට নানা ආකාරවලට වින්දන ලබා දෙන්නේ. අන්න ඒක අපි හරියට යම් කිසි කෙනෙක් අම්බේකට වර්තමන් දෙන්නහම ඒ මිනිහට ලීයක් බව ගන්නවා දිගටේන නිසා. නමුත් ඒකෙන් කිසිම විස්තරයක් දන්නේ නැහැ. ඒකේ පින්තාරු මොනවා මොන ලීයෙන් දාදල මුකුත් කරන්නේ එයාර බස්තමේ හැදේට අනුව පාවිච්චි කරනවා. අන්නේ වගේ අපේ ජීවිතේ අපේ ජීවිතේ පාවිච්චියට පුළුවන් ගුරුවක් අපිට මේ නින්දනවල සී ඉන්ද්‍රිය පාවිච්චි කරන්න වෙනවා ඒක නිසා පාවිච්චි කරනවා නමුත් අපි දන්නේ දැන් ඒ වින්දනේ මොන ආකාරයෙන්ද අපේ ජීවිතයට ආවේ ඒ වගේ මේ වින්දන වල අපි අනිවාර්යෙන් ඒවා විඳිය යුතුයිද එසේ නැත්නම් ඒවා නොවිඳ විඳ අපට අයිතිවාසිකම් තියෙනවා මේවා මුකුත් දන්නේ නැහැ අපේ හිතේවා විඳිය යුතුයි ඒක නිසා අපි විඳින්න ඉන්නවා මිස ඒකට අපි ඒ නිදහස ලැබීමට පිළිසරණක් නැහැ. නමුත් අපිට වඩා එහා ගිය නුවණින් එහා ගිය අත්ව මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා. ඉතින් ඒක නිසා ඒ අය තොල් අවස්ථාව හම්බුණා බුදුහාමුදුරන්ගේ හමුවේදී ඉතින් ලෝකේම විවෘත කරපු දුරකටි ඒ ශ්‍රේෂ්ඨ ජීවිතේ හමුවෙච්ච නිසා අපට තේකින් අස්කොන් වලින් නැත්තම් මේ ලැබිච්ච අයිතිවාසිකම අපටත් ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අවස්ථාවයි දැන් වෙන්නේ කියලා. ඒතරේ ඒකෙත් නාම තරවතිනම් වෙන්නේ. මේක ඔයාගල් ලබා ගන්න පුළුවන් කම තියෙද්දි නොලබන අය ලෝකෙ වැඩි. ඒකටත් අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හෝල් වෙලා එනකොට මේක ලබන්නේ කෙනා අද නෙමෙයි මේ ප්‍රයෝජනේ. මේක බලන්නේ. මේ දැනගන්න කරුණ ජීවිතය තුළ දැන් මෙතන පෙන්නනවා මේකේ මේ ගාථාවේ ඉස්තර වෙනවා. ඔබ බලල් වෙයි සංසාර ඉස්සරහට යන හැටි. ගිහිල්ලා හොඳනම් හොඳ විපාක හොඳයි කියලා අත්කම් ලබා දෙයි නැත්නම් නරකද. අන්නේ ගනිසා අර Tamanට ලැබිච්ච අයිතිවාසිකම හොඳ පැත්තට හරවා ගන්න ඒකට වෙනම කැලලක් ජීවිතයක් වැඩ කරනවා ඒක තමයි නුවණ ඥාන කියලා නම් කරන්නේ ඒක තියෙන බුද්ධලෝ අරක ලබපුවාම ඒක වර්ධනය වෙනවා ඉතින් අර බුද්ධයන් වහන්සේගෙන් අවධානයට ඇහැව්වා මිනිස්සයා ඒ ලම්දාරියා මේ මිනිසා බය වෙලා තින්නේ මොකද මිනිසා බය වෙලා තියෙන්නේ මොකද? ඒතකොට බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරු දුන්නා දුකටයි මිනිහා බය වෙලා. දෙවෙනි කිසිවක් නෙවෙයි. ඒ ජීවන විස්තර උනානේ මන්ට. ඔව්. ඒ දුකටයි මිනිහා බය වෙලා. ඒකට දුකට මිනිහා බය වුණා. දුක නිවිතය ඇතුළේ පවතිනවා. එතකොට මේ කියන ප්‍රශ්නත් එක්ක ජීවිතේ නැතිලා තියෙනවා. ජීවිතේ මෙයා දුකට බයයි. දුකට බයයි තමයි හැම දෙයක්ම කරන්නේ ඒ මෙහෙරෙන්නේ. නමුත් දුක නිෂ්පාදනය වෙනවා. ඒ නිෂ්පාදනය වෙන තැන ඒකේ ඒ නිෂ්පාදනය වෙන ආකාරය නොදැන කොච්චර බය වුණත් කොච්චර බය වුණත් ඒ බය විඳිනවා බයෙන් ලැබෙන පීඩනය විඳිනවා මිස බයිලබල පීඩනය විඳිනවා මිස බයි විනාශෙන්න. එයා දුවයි. නමුත් බයි එයා පීඩා විඳිනවා. ඒක දැන් මෙතන අවශ්‍යල ගන්නවා මේ අජිත කියන ධර්මය. හොඳයි දැන් බුදුහාමුදුරුවෝ මේ කියු එක අවු ඇවිස්සෙන් කොයි හරි පැත්තක් කොන කැදලා එන්න මෙන්න මේ විදිහට මම මෙහෙම අහනවා කියලා එයා ඇහුවා සමන්ති සබ්බජී සෝක සෝතා සෝතානං කිං නිවාරණ සෝතානං සංවරම් භූවි තේන සෝකෝ විචියරේ කියලා මෙන්න සෝත දැන් ඔය දැන් මෙතන කතාව සෝතයක් නේ මේ ඒකට මෙයාගේ ප්‍රශ්නේ මොකක්ද? සම්මතනම සෝතෙන් ගලයිද? සම්මතනම සෝතෙන් ගලයිද කියන්නේ හැම තැනම මේ හැම තැනම හැම තැනම කිව්වහම මෙයාගේ කතාවේ හැටියට අහු නොවෙච්ච තැනක් නැහැ. මොනවද හැමතැනම ස්රෝතයන් ගලා එනවායි කිව්වේ ස්රෝත කියලා කිව්වේ මොකද්ද? ඒ ඒ යම් කිසි වස්තුවක යන්නේ බුදුහාමුදුරේකට පිළිතුරක් දෙනවා පිළිතුර දෙනවා යන්නේ සෝතානි රෝකස්මි කිය. අන්න දැන් මේක තන ලෝක කතාව ගැන අපි ගිය පාර විස්තර කළා. එතකොට ලෝකේ කියන්නේ යම් කිසි ස්වરૂපයක් සකස් වෙමින් සකස් කරමින් පෙරලෙන තැනට පෙරලෙන අවස්ථාව පෙරලෙන ක්‍රියාව තමයි ලෝකය. ඒතකොට ඒක දැන් අපි දන්නවා. ඒතකොට දැන් මේ ලෝක කතාවත් එක්ක බලනකොට අපේ මිනිහෙක් වශයෙන්, මිනිස්සු වශයෙන් අපේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් චිත්ත පෙරලෙනවා චිත්තට දුක් ලැබෙනවා පෙරලෙන පෙරලෙන පැත්තෙන් අපි ඒවා නිවාරණය කරගන්න යම් දම් උපක්‍රම යොදනවා ශරීරයේ එක එක හැම මොහොතක් පාසාම යම් කිසි පෙරලියක් එනවා ඒ ශරීරයේ ස්වාභාවික පෙරලිය අපිට නවත්ත ගන්න බැරුව ළඟ ඒක එක එක තත්පරයක් ශරීරයේ පෙරළිය නවතින්නේ. නවත්ත ගන්න අපිට බෑ. ඒතර මේ පෙරළිය අපි නවත්තන්නේ මොනවද? අඩු වෙච්ච වේගය අඩු කරනයි වැඩිකම. ඔච්චරයි එහෙට කියනවා රෝග කියලා. වේගයේ පෙරළිය පෙරළිය යන සිද්ධිය සිදුවෙන ක්‍රියාවේ අතිරේක වේග අතිරේක කොටස් එක්කාසු වෙනකොට ඒක විතරක් අපි වෙනස් කරගන්නවා. ඒක අඩාරි දෙන්න. එතකොට අර ජීවිතයදී පෙරළියේ රිදුම් නැද්ද කියලාම ඒක નિરાයාසයෙන්ම අපි නිතරම විඳින රිදුමක් නිසා දේරෙන්න බැරි රිදුමක් නිසා අපි නිස්සබ්ද වෙනවා. දැන් අර වඳුරෙක් ආවා. මේ ශ්‍රීලව්වේ ශ්‍රීලව්වට මිනිහෙක් එක්ක රිලෙව එක. ඒ රිලවට කෝට් එකක් අහනවා. උගේ ප්‍රමාණ කෝට්. ඒ රිලවට පිටපතට මම දැක්ක පිට කසන්න මෙහෙම අත ගෙනියන. නමුත් ඌට මතකයි මේ පිට හුවෙන එකක් නෑ මේ රෙදි කෑල්ලක් අලවන නිසා. පිටේ ඇදුම. ඒ ගිහිල්ලා මෙහෙම අත තියාගෙන කොහොම තියාගෙන ඉන්නව කසන්නේ. ඔය වැඩක් නෑ කියලා රිලවක් දාන්න. නෑ කසල වැඩක් නෑ මට කසන්න වෙන්නේ රෙදි කෑල්ල. ඉතින් අත මෙහෙම තියාගෙනම තාරීම දුකයි. ඒ අවස්ථාව. දැන් ඉන්න අමාරුයි. හරි කල්පනාකාරීව යයි මොනවද කරන්නේ අර විඤ්ඤාණය මහම ධර්මවා කාලේ විඤ්ඤාණය සුරු කරන්නේ අන්නේ වගේ අපි මේ ජීවිතේ නිරන්තරයෙන් පෙරලිගෙන අනේක අපිට දැනෙනවා ඒක ඇඟ ඇඟෙන් හිතට දැනෙනවා ඒ අවස්ථාවේදී වෙනස් වෙන හැටි නමුත් අර ඉල්ල වාගේ හිතලා කරන් දෙයක් නැහැ කියන කයින කරන්න බෑ තමයි අන්න එතකොට ඒ විදිහේ ජීවිතයිතිවාසිකමක් එක්ක මේ සත්‍යයේ ජීවිතයේ පැවැත්මේ ලෝක ස්වરૂපය උගයි. එතකොට ඒ ලෝකයේ ඒ ජීවිත ස්වરૂපය ආශ්‍රය. මතුවෙන අයිතිවාසිකම තමයි මේ දුක්ඛ කියලා කතා කරන්නේ. දුක්ඛ කියලා කතා කළා මිස සැප කියලා කතා කළේ නෑ. ඒකේ දුකට බය වුණා කියුවහම ඒක අනිත් පැත්ත සැපට ආශා කළා කියන එකයි. නමුත් දුක නැති කරපු හැටි සැප තමයි ඉතුරු වෙන්නේ සැපයි. නමුත් දුකට නැයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකවල දැන් මෙතන අහනවා සමන්ත සම්බදී සෝදා කියලා සෑම දැනුම් මේ ගලායන ස්වභාවයක් කියලා නේද බුදුහාමුදුරනේ කියලා මිනිහා නිකන් නිකන් ප්‍රශ්නයක් දීසුකොල්ල දැම්මා. ඒ බුදුහාමුදුරෝ ඒකට පිළිතුරු දුන්නේ. මොකටද අහු වෙන්නේ? කොහොමද බුදුරේම වෙන්නේ නැහැ. නමුත් ඒක අහු නොවන කියන එක අපි මතක් කළේ මොකද? ඒ ආදර්ශය අපිට බොහොම වැදගත්. ඒ විදිහට අත්‍යන්ත කිසි දැනීමක් තියෙනවා. ඒ ප්‍රමාණය. උන්නානේ වෙන්නේ නෝ යානි සෝතානි ලෝකස්මිය යම් කිසි ඕනම දැනක පෙරලියක් වෙන තැනයි මේ කියන සෝත ගලායන ස්වභාවය තියෙන්නේ. මෙතන අපි ගලායන ස්වභාවය කිව්වහම අපි තාම ඒ ගලායන්නේ මොනවද කියන එක කිව්වේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා දෙන්න පුළුවන් දැන් ආපු කහනයිද? සෝතේ කියන්නේ ඒ වස්තුවේ පැවැත්ම සඳහා ඒ වස්තුවේ ගුවම දැන් ඔන්න යම් කිසි තත්යකට යමක් පෙරළුණා නම් යාපියෙන්ට නිදර්ශනයක් දෙනවා දැන් සිත හොඳ තත්යේ තිබිලා අර දේශ තත්යේට කේන්ති තත්යේට පෙරළුණා ඒ අපි මේ අවස්ථාව නිදසුනක් වශයෙන් ගන්න. ඒතකොට දැන් මෙතන ගලා එන්නේ මොනවද? අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ ඒක කෑල්ලක් කුංචි දශමයක් එයින් අරගෙන. හැබැයි ගලා එනේවා මෙච්චර වේගයකින් ගලා එනවා කියලා කියන්න බෑ. මේ ගලා එන શબ્දය ඇතුල් වෙන්නේ දුක ඇතුළටයි දුක දුකයි නෙන්නේ. නිරූපණය කරලා පෙන්නන. ඒතකොට මේ දුක නිකන් එකක් නෙවෙයි. ගලායන එකක් කියලා ඔන්න විවර කරනවා ඒ ගලායන ස්වභාවය. කොහොමද කොතනින්ද මේ ගලායන්නේ? අර කිව්ව දේශ තත්ත්වයට සිතපත් වුණා. සීලේ අවස්ථාවේ ගලා ආවේ මොනවා? ඉස්ලාම ආරම්භ කළේ කුෂ්ණා. කුෂ්ණානේ කියුගත්. කුෂ්ණාවේ කියුවේ අපේ ජීවිතය ඇතුලේ තියෙන කාන්දම කාන්දම. ඒ කාන්දම කියන්නේ ලේසියෝ දැන් කාමේ. ඊ කාමේ. අවදි කරන ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක කරන නිමිත්ත ආභය. නිමිත්ත අස්රාට ආභය. දැන් දැන් මේ කරනවා මේ શબ્දය මේ શબ્ද තරංගේ පිළිගන්නේ ඒවා ඒදි තිර නිසයි ජීත් වෙන්නේ. නැත්තම් ජීත් වෙන්නේ. ඒ ශබ්ද තරංගය ගිලගන්නේ. පිළිගන්නේ. ධාරණය කරගන්නේ. ශක්තිය මේ ඒවා අපුල්ලලයි තියෙන්නේ. තවරලා තියෙන්නේ. මේක කියවෙනකොට ශබ්දයකට අරවා ඒ දේ යුතුයක ඉෂ්ට කරනවා කියලා. අන්න ඒකමයි අපේ ජීවිතේ. දැන් ඔය මොකක්කෝ අර මේ අවස්ථාවේ සමන්ලට tempat වෙලා තියෙන කාණ්ඩම් වර්ග විවිධයි. අන්තක 5 ලක්ෂයක් නම් ගන්න පුළුවන් කාණ්ඩලුත් තියෙනවා. ඒකේ උත්සාහ. ඒ තරම් කොච්චරද කොච්චර නම් ගන්න පුළුවන්වත් හදාගෙන දිනවා. කොයිද කොයිද හරිය කොටි වෙලා වලස් වෙලා. ගොන් මූණට නන්නේ බොහොම සැරෙන් හැදෙන්නේ හිඹුරු වෙලා. මොකද අර මහා සෑහෙන ජීවිත කාල සීමාවකේ දුරකට ඒ වගේම ගොදුරන් මෙව කරන්න ගියත් සෑහෙන කේන්තියකින් යා ඒක මෙව කරන්න ඕන ගිල්ලක් කේන්තියකින් ඉන්නවනේ මොකද ඒක බඩට රුත්තු දෙන්නේවත් ගන්නව නැති බැරිවත් ගන්නව නැරෙවයි ඉතින් කොයි කොයි ආත්මෙදි හරි අපේ කාම්දව සැර කරන් කියනවා එතකොට මේ සෝතේ ධ්‍යාන ඒ ඒ සතාගේ පැවැත්ම සතාගේ පැවැත්ම කිව්වම ඒ විලාවේ ඒ කරන ක්‍රියා අර මනුෂ්‍යයා ඒ ප්‍රේතිකේ මනුෂ්‍යයාගේ ජීවිතයේ පැවැත්මට උදව් දෙන කොටසක් ඒක තේරෙනවා උදව් දෙන කොටසක් මොකද මේ කොටසේ ගැන්නේ එයා ළඟ තියෙන හරියට බක්කියක මුන්නේ හරි. ගම්බි අර ඔබ ඩාලේ. ඉතින් කොත්තමල්ලි ගන්නවා කියන්නේ කොත්තමල්ලි වෙන්න ඕන. කොත්තමල්ලි අඳුම කඩින් ගියක් දාන්න ඕන වාක්‍යය. අන්න ඒ වගේ මේ අපේ ළඟ තියෙන මේ ජීස ලෝභ මාන අහංකාර ඉරිෂා මේ කියන්නේ ඔක්කොම මොනවද? කාන්දනේ එක එක යෝග ස්වરૂප ශක්තිය. එක එක ප්‍රමාණය කියන්නේ ඒකේ අර ඔය වෙන වෙන නම් වලින් කිව්වේ ඒක හැදිච්ච හැටි. මේ ඔක්කොම ඩෝකෙන් ඇතුළේ ඉන්න කාමය. කාමය. ඉතින් දැන් අර ඉතාම විරූපී නැත්තම් බය ජනක දර්ශනයක් ඉස්සරහට ආපු හැටි ආ ඉස්සරහට ආපු හැටි යාගයර ඒ වස්තුව දෙන්නේ ඇති නමුත් දකින්නත් එක්ක බයක් එනවා ඒ බය කියන එක මොකක් සම්බන්ධ කරගෙන හැදුනේ කිව්වොත් ඉස්සෙල්ලාම ඇති ආවේ ඒ බය කියන ස්වરૂපයට මිනිහා අත්කලේ අවසාන ප්‍රතිඵලය වශයෙන් බය කියන්නේ ද්වේෂයේ ද්වේෂයේ ද්වේෂ සිතේ එක්තරා ක්‍රියාකාරී ස්වરૂපයක් કૃષ્ણાවේ ආවිසෙල්ලා තෘෂ්ණාව කියන්නේ ආශාවටනේ. ඒතර ආශාව කොයි? දාදාවි කියන්නේ මොකක්ද? ඒ ඒ දර්ශනයේ එක්ක වැඩ කිරීම සඳහා සකස් වෙලා තිබිච්ච කාන්දම අරක එනවත් එක්කම ඉලක්ක වේ විස්රහට ඉදිරිපත් වීම තමයි තමයි. ඒකට මේක තණ්හාව. අරකට තවත් එකක් තණ්හාව. ඔක්කොම තණ්හාව යොමු වෙනකොට කියන්නේ තණ්හාවත් යොමු වෙන ආකාරය තමයි මෙතන තියෙන්නේ අවිතන වෙනස කියන්නේ. දැන් මේ යොමු වෙලා තියෙන මොකක්ද? අර වෙන කලින් මහා භයානික සත්‍යයෙන් හදාපු කාන්දම කුයි දැන් මේකට යොමු වෙලා තියෙන්නේ මොකද? ඒකට ගැළපෙන මෙව්වහකුයි දැන් මේ ඇරිලා තියෙන නිසා. අන්න ඉස්සෙල්ලාම මේ දුක කියන එක අපේ ළඟ අපි අපි හදනවාද? ඒ වෙලාවට අපි හදන්නේ නැහැ. අපි කලින් හදාපු ඒවා විහිං අපට දුක් දෙනවා. ඒ දුක තමයි අපි හඳවලා තියෙන්නේ. හඳවලා තියෙන්නේ ඔය ක්‍රියාකාරීත්වයේ උඩ තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. ඒ එක අවස්ථාවක් අපේ ජීවිත ගත වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන්ම ජීවත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ. එතන දුක් කිනිමින් ජීවත් වෙනවා. ඉතින් දුක් අඩු වැඩි අවස්ථාවේ. ඊළඟට ඒ සංහව ඒ යොමුන සමගම මොකක්ද උනේ මෙයාට දුක් විඳින්න? හැබැයි මේ සංහව කියන එක ඉතින් හැම වෙලේම වැඩ කරනවා. ඒක චිත්ත විදිවල ක්‍රියාවේගයට අනුව වැඩ කරනවා. ඒතර මේ ළඟට ඉන්නේ මොකද්ද මෙයාට? බුදුහාමුදුරුවෝ. ඒක විග්‍රහ කළා ඊළඟට එන්නේ ධිට්ඨියයි. ධිට්ඨිය කියන්නේ යමක් එක්ක එල්ලෙච්ච හැටි සිතක් ඊළඟට මොකද්ද කියලා තෝරන ගතිය තමයි ඉස්සෙල් ඊළඟ. බය වෙන්න ඉස්සෙල්ලා තෝරන. දැන් මෙතන බය හැදිලා දැන් මේ මේකේ ප්‍රතිඵලය ගැන මම බය කියලා ඒක හිමින් හැදෙන හැටි දැන් මේ බය හැදෙන හැටි හිමින් හිමින් මේ පෙන්නනවා ඒකේ ටික කඩකට කොහොමද මේ බය කියන දුකපත් සොරිය දැන් අපි කරුවලේ යනකොට අද අමාත්‍යමයා මේ විතරේ කරුවලේ යනකොට ලංකාවක් වැනි වැනි වස්තක් වැනි වැනි තිබුණා කරුවලේ නම් එයා ඉතර ඒක දැන් දක්ෂනේ දර්ශනේ වෙච්ච හැටි වැනීම පිළිබඳව දිට්ඨියක් ගන්නවා. රැයි මම තනියෙන්නේ ඊය අවතාරයක්ද ගන්න, දිට්ඨියක්ද ගන්න. අන්න දිට්ඨියක්ද ගන්න, දිට්ඨියක්ද ගන්නේ නැහැ. ආ ඒ විදිහ අමනුෂ්‍ය ලක්ෂණ මේවයකද ගන්නයි කියව හැටියේ ඊට අනුව එයාගින්ට බය වෙයි. බය වෙනවා කියන්නේ ගැස්සිල්ලක්. ඒ ගැස්සිල්ල ඒ ගැසිල්ල. අර ගත්ත වැරදි මතය අනුව ඊළඟට එන ගෝවා ක්ලේශයක්. ක්ලේශයක් කියන්නේ මොකක්ද? ක්ලේශයක් කියන්නේ ඒක බදා ගැනීම අල්ලා ගැනීම හෝ ඒක තල්ලු දෙකයි. ඔය උඩ තමයි ඔක්කොම කරන්නේ එක්ක අල්ලා ගැනීම එක්ක තල්ලු. ඔන්න එතෙන් ඉස්සරහට එන්නේ ක්ලේශය. දැන් බැරි වෙලා තරුණේ ආ පාරිගමන් කරනවා. සෝරියාට බුද්ධ කලාව තරුණියගේ දර්ශනයක් ආවොත් එයා සීලාචාර ශිෂ්ට සම්පන්න කෙනෙක්. එයා සමහර විට අල්ලන්න පුළුවන් නමුත් හිතේ තියෙනවා අල්ලා ගන්න සිද්ධ. නැවතුම් වලින් නෙවෙයි එයා හදියා බොහොම ශිෂ්ටයි. අර හිතෙන් අල්ලගත්තා. ඒක ඉස්සරහට තල්ලුන එන්නේ ශිෂ්ටත්වයේ උද. නමුත් ඒ ශිෂ්ටත්වය කඩන්නේ එන්නේ අර කෙලෙස. නමුත් ඊට වඩා බල සම්පන්න පැවතුම් වලින් සංවිධානය වෙච්ච ජීවිතවලට තමයි මේ ශිෂ්ට ජීවිතය නම්. ඒවයේ ඒ ජීවිතවල මොකද කරන්නේ? අර ආපු එක එතනින් මෙහෙම නවත්තලා ශිෂ්ට සම්මත ක්‍රියා සමූහයක යාගේ ජීවිතයට ගෙනියනවා. එන්නගේ ඉවරයි කියලා හැවැරලා බෙදලා. නමුත් මෙතන ඒ ස්වરૂපෙන සත්‍යයේ සංසාරයේ අසුපුරු දෙච්චේව තමයි මේ ඉස්සරහට එන්නේ. එතකොට ඔය මොකක්ද ආන්නේ? ඒකට දැන් සංහාවෙන් අර සංහාව කියන කාරණයට යොමු වෙච්ච හැටි ඉස්සරහට ඉන්නේ දික්තියයි. දික්තිය හැටි හොඳයි නරකයි. කියන ওই දික්තිය පිළිගැනීමේ හැටියට ඉදිරිපත් වී ඒක ක්ලේශේ. ඒක අයත් ක්ලේශ ස්වરૂපයක්. ඒක තමයි ඉස්සරහ. ඔන්න අර කැලික රාත්‍රි අර භූත ස්වરૂපයක් දැක්ක. පුජ්‍යලයාට ආවේ කැලේ මොකක්ද? දේශේ. දේශේ කියන්නේ මොකක්ද? දැන් මෙයා ඔතනින් වෙනස් කරගෙන. ඔයා නැති කරගෙන. ඔයා මේ දින්දේ ලාගෙන මම යන්න ඕනේ. ඉතින් බැරිකම නිසා ඒ ඒ බැරිකම එක්ක තමයි අකමැත්ත තියෙන එකයි මේ බය කියන්නේ. මට මේකෙන් ආ දැන් මම ඉන්නේ ඈතයි. නමුත් සැකයක් එනවා. බැරි වෙලා මේක ඇවිල්ලා මගේ ඔළුව විකුත් මොකද කරන්නේ? ඒ සැකේ උඩ සැකේ පසුපස දුක. අන්න දැන් මෙයා පීඩා දෙන්නේ අර තමා ගත්ත ක්ලේශ දික්කියෙන් නෙමෙයි දුක් වෙන්නේ. දික්කිය ආවේ යකෙක් වෙන්නේ. ඕනේ යකෙක් වරින් බලන්න කියලා මේ අභියෝගයක් කරන නිසා එයා ඉස්සරහට යන්න පුළුවන් නම් යකා වෙන්න පුළුවන්. ඉතින් කමක් නෑ අපිට. අන්න ඒකෙන් නියති කියන්නේ අර දුක් සහ දුක් දෙන සත්‍යයට සමාජ පීඩා ලබා දෙන ක්‍රේෂයක් නොවේ එලිතර භාවයක් එනවා. ඒකෙත් මොනවද කියන්නේ බෑ. නමුත් නික්ක අර ක්ලේශය අටපත් කරගෙන එන එදිතර භාවයේ තියෙනවා මහා පුළුවන්කාර. ක්ලේශයක් එක්ක ආව එදිතර භාවයේ කොයි වෙලෙම ඉන්න සීනතු වැටෙල්ලන්න අර නිකන් ආඩම්බරට හැදෙන එදිතර භාවයක් ඒ අරක ආඩම්බර නෙවෙයි පුළුවන්කාරකමට හැදෙන එදිතර භාවම මම බය නැහැ. යාට මට මාව බය කරන්න කිසිත් නැහැ. හේතුව මම මැරෙන්නත් ලෑස්තියි මේ රැය ගත කරන්නත් ලෑස්ති හිමිය ඔළුවිකුත් ඉස්තිරිලා යන්නත් ලෑස්ති ඔක්කොටම ලෑස්තිලා මට වැට බයෙන් තියන අන්න ඒක නිසා සමහර විට ඒක එයා යකෙක් නම් මේ ගා ඔළුවිකල වැඩක් නෑ ඔය ඒකට ලෑස්ති ඔය කරන්න හදන මම යා හිතවන්නේ ඒ වෙලාව හිතවන්නේ කියලා එයා තයින් වෙන්න බුණා නමුත් දැන් මෙතන අපේ මේ උදාහරණයක් වශයෙන් ගත්ත මේ දර්ශනයෙන් දෙන්නේ මොකද්ද සීගාවට මිනිහව ගොදුරු කලේ මොකද්ද අර කියන ක්ලේ. ඒ ක්ලේකේ මතේ කැහැදී ඔන්න දැන් මේ කියන්නේ අර දුක සංවිධාන වෙන ජීවිතය ඇතුලේ හැදෙන්නේ මෙහෙමයි කියලා ඕක අහගෙන ටිකක් පොළුව පාවිච්චි කරොත් මේ කන්නහවල දෙන්නේ කඩන්න පුළුවන් කියලා හිතෙනවා. ඕකේ. ඕකේ. පිළිවෙලයි මේ කියන්නේ. කෙලෙසන ධර්මයට දරස් කියන්නේ. කෙලෙසන ධර්මයට කාමයේ කෙලෙසන ධර්මයට කාමයේ. ඊළඟට අර ඒ මුජ්ජනේ සංසාරෙට ක්ලේශය ආව හැටි චරිතය දූෂණය වෙනවා චරිතය දූෂණය චරිතය දූෂණය කියන්නේ මොකද්ද මේ සමාජයේට ජලකෙන නොදැලපෙන සත්‍යයක් උදා වෙන එකක් නෙවෙයි චරිතයේ දූෂණය වෙන කියන්නේ තමාගේ හැසිරීම. තමාගේ හැසිරීම අර ජනිච්ච යම් රිද්මයක් තියෙනවා නම් ඒ රිද්මයේ තමාගේ හැසිරීම ගෙනියන්න බැරි වෙනවා. ඒ හැසිරිච්ච හැසිරීම දූෂණයට පත් ඒ ගෙලිච්ච ක්‍රමේ කඩාවිදේ. ඔන්න ඔතන. තමයි අපි සිහිපත් කරනවා නම් ඔය පුද්ගලයා දුකට වැටිච්ච තැන. ඔය දුකයි කියන පීඩාව කියන සත්‍යයට වැටිලා ඒක බාහිර ලෝකයට නිරූපණය කරපු අවස්ථාව, විවෘත කරපු අවස්ථාව තමයි මේ දුෂ්ටත්ත කියන්නේ. ධර්මයේ දුෂණය. ඒ මොකද? මිනිහ හිමීට ආවේ. පාරදිගේ කරෝලේ කිසි කරදරයක් නැතුව මේ චරිත දූෂණය උනේ කිව්වේ එයාගේ හැසිරීම වෙනස් වෙලා තමයි එතනින් ඉඳන් බුදුහාමුදුරුවෝ මොකක් හරි කියලා කෑ ගැහුවේ චරිත දූෂණය වෙන්න බව කියනවා. මගේ හැසිරීම වෙනස් වුණා ගොයියෝ මෙන්න මේ මලයක ඉස්සරහට ඇවිල්ලා. දැන් මගේ හැසිරීම වෙනස් වුණා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. කිය එයාට ස්වභාවය. මොකේ ස්වභාවයද කියලා ඔන්න බුදුහාමුදුරුව අවුස්සලා එතන කුරුමානුම අල්ලලා මේ අර ඊළඟට පෙන්නනවා ඔය දුස්තරිතේ අර්ථය තියෙන්නේ මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ වැරදි ක්‍රමය. මොකද වැරදි ක්‍රමේ පොතෙන්නේ? අර මිනිහා කෑ ගහපේකයි වැරදි ක්‍රමය. එතන කෑ ගහලා ඒ මිනිහට අර දුකෙන් නිදහස් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ අවිද්‍යාව කිව්ව අවිද්‍යාව කියනකොට කෑ ගහලා එතන ඕන නම් මොකෝ යකෝ එතනින් ඉවත් කියලා යවනම් හරි. ඒ යථාදී ඕනකම කියයි ගනුදෙනුවක් කරන්න මොකක් හරි යන්න පුළුවන්. ඒ ඔක්කොම කිසි මේන්නිය කලේ මොකද්ද රතෝනි ගැහුවා. කෑ ගැහුවා. කෑ ගැහුවා මුනේ මොකද්ද? අර කෑ ගැවිල්ල යටතේ මිනිහට ඒ අවස්ථාවේ කවුරුත් එන්නේ නැහැ. දැන් නම් කෑ ගැහුවට කොහෙත්ම කවුරුත් එන්නේ නැහැ. ඉස්සර නම් ආ එනවා. ආ නමුත් අර බිහිසුණු තැන් වලට යාම ඒ දවස්වල බොහොම බයයි. නමුත් කොහොම හෝ එයාට සහයක් ලැබෙන්නේ නැහැ. උනේ මොකද්ද? එයාගේ විද්‍යාත්මක ක්‍රමයක පිට මිනිහාගේ හැසිරීමේ අවස්ථාවේදී චරිතය හැසිරීම වෙනස් කරගත්ත නිසා එයාට උනේ එතන එක්ක කලන්ත හැදෙන්න නැත්නම් වෙන රෝගයක් හැදෙන්න එහෙම නැත්නම් සීල කියලා වැටලා මිනිස්සු සංගල සමහරව මැරුණා. මේ ඔක්කොම උනේ මොකද්ද? සංවිධාන උනේ සංවිධාන උනේ දුකයි. මොකද්ද දූෂණය කළේ? මේක කොයිතරම් ඒ තමාගේ ජීවිතය දූෂණය කිරීම සඳහා වමනා කරන ශක්තිය නිෂ්පාදනය වුණාද කිව්වොත් ඒක Tamanට පාලනය කරගන්න බැරි ධර්මයට ඒ தත්ත්වය දූෂණය වෙලා තියෙනවා. කොතනින්ද මේක ආවේ? අන්න ඔතෙන්ද බහිනකොට යානි සෝතානි දෝකස් බුදුහාමුදුරුවෝ කිව්වා මේ මේ විදිහේ සත්‍යයක් මේ ආත්මෙදී මේ උදා ඕක ඔය ප්‍රශ්නේ ඕක හැම තැනම සිද්ධ වෙන්නේ ඔය ආකාරයටයි එතකොට ඒක මොකද්ද මේ මේකේ ක්‍රියාස්වරූපය මේකේ ක්‍රියාස්වරූපේ සරිසාමුදුරු විග්‍රහ කරනවා විග්‍රහ කරනවා කියන්නේ යම් කිසි කරුණක් එක්ක Tamange සිට හමුවෙච්ච හැටි නිමිත්තත් එක්ක හමුවෙච්ච හැටි. ඒ නිමිත්තේ තියෙන ආකුත්‍ය හැඩය වර්ණය ආදී මේ දේවල් එක්ක සමාජයේ එකාසු වීමට තරම් සුසු සත්‍යයක් රැඳී පවතින ආම්දම් කොයිතරම් දිලෙයිද ඒක වැగిරෙන්න පටන් ගන්නවා. වැగిරෙන්නේ කිව්වේ වැగిරෙන්නේ කියන්නේ ඒක ඉන්න තියෙන්න බැරුව පිට යන එකටයි වැగిරෙන්නේ. ඒක තියෙන්න බැරුව පිට යන දවන්න වාදනයකට යමක් දාලා අර ඒකෙන් කාන්දු වෙනකොට ඒකෙන් වැඩි වෙලා පිට යනකොට කියන ඔන්න ඒකෙන් මෙව වැగిරෙනවා පිටට. ඇතුළට වටින එකට වැగిරෙනවා කියන්නේ නැහැ. මේ පිටට වටින එකටයි වැగిරෙනවා කියන්නේ. ඒකෝට මෙතන අර මුලින්ම නිමිත්තක් එක්ක හිත ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී හිත අවදි වෙන අවස්ථාවේ තියෙන ක්‍රියාව ඒක තමයි තණ්හාව කියන්නේ. ඒකත් එක්ක යොමු වෙන වෙලාවේදී යොමු වීම වැගිරෙන්නේ කියේ මොකද? යොමු වැගිරෙන්නේ කියේ අර මේ ඇතුලේ තියෙන බැරි තත්ත්වේ. මේක දොට්ට පණිනම නවත්තන්න බැරි තත්ත්වෙන් ඒක නිකන් උතර උතර තිබිච්ච එක යාන්තම් හිරු නැති චොක් දාලා ඒක ගලා යන සත්‍යයක් අපේ ජීවිතය ඇතුලේ මේ මේ නිමිතියක් සිද්ධ වෙන නිසා ඒක වැగిරෙන්නේ නැහැ කියලා මේ හරි උපාමුදුරු වැగిරෙන කතාව උනාට දෙන්න දැන්. එතකොට ඒ වැగిරෙනවා වගේ ඊළඟට ඒකේ සැසවන්න පටන් ගන්නවා. මේ සැසුනේ මොකක්ද? සැතොනේ කිව්වේ ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට ඒ ක්‍රියාව දුබල නොවි ඒ ආකාරයෙන්ම සිද්ධ වීමට උවමනා කරන ජවය ඇතුලින් එනවා මොකද මෙයා ළඟ tempat ඕදරුති අනේකයි සැතොනේ ඒතකොට ඒක ඉතාසියුම් විග්‍රහය එතෙන් අපි ওই ධර්මින් නවත්තලා අපි බහිනවා මේ බුදුහාමුදුරන්ගේ අර තරුණයාගේ මේ ලෝක කතාව බුදුහාමුදුරුව වදාලා යම් තැනක ඒ ඒ කියන සෝතේ ගලා එම ලෝකයක පවතිද කියලා. ලෝකයේ කියලා කියේ හැම වෙනස් වීමක් අත්‍යම මේකු දුක්ඛ යන සෝතේ. මේ කියන ගලායම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. එතකොට දැන් බුද්ධ ධර්මයේ උගන්වනවා සංඛාර ගමන නවත්තන අවස්ථාව. ඊහා එයාගේ සතර ගමනක් නැති අවස්ථාවක් ගැන බුදුහාමුදුරු නිවන කියලා පෙන්වනවා. උන්වහන්සේකටපත් වුණා අප්‍රමාණයිපත් වෙනවා. ඒකවල මේ කියන ඒ නිවනේ මේ සෝතේ කියන වෙනස මේ ගනුදෙනුව මොකද්ද? මේ සෝතේ නැතිවෙච්ච ධාතයි. ලෝක නැති මොකද්ද? ලෝක කියන්නේ පෙරලිය නැති ඒ පෙරළිය නැති වෙන නිසා පෙරළිය නැති නැති වෙන නිසායි අර කිව් සත්‍යයේ උපතක් නැත්තේ පෙරළියක් නැති නිසා පෙරළිය කියන එක යම් ආකාරයකට සකස් සුදයි ඒ සකස් වූ දේ තමයි මේ පෙරළිය වශයෙන් ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ බුද්ධ ආගමේ උගන්වන සදාකාලික සනසිල්ල වශයෙන් දෙන්නු නිවනේ තියෙන මොකද්ද? පෙරළිය නැවැත්වීමයි. ඒකට ලෝකෝත්තර වුණා. ලෝකේ නැයින් ඉන්නේ කියන්නේ මොකද්ද? පෙරළියෙන් නැන්නේ. අපි කියන්නේ මේ තින්ස යම් ධර්ම ලෝක දිනවල ඔවට නොගින් ඉන්න එකයි. ඒ කියන්නේ අයිකයි නෑදෑයින්ගේ මගුල් ගිලව් අත්තල්ලා කොපි කොහෙත්ම ඕනේ නෑ කියන්නේ. අන්න ඒ විදිහෙන් නිකන් අයින් වෙච්ච. නෑ. ඒක නෙවෙයි. උපතක් ලබන தත්වයට හිත පෙල්ලෙන්නේ නැහැ කිව්වම හරි. ඒකට කිව්වා ලෝකෝත්තරයි කියලා. ලෝකෙන් ලෝක කියන කෘත්‍ය එක්ක ඒක කිසි සම්බන්ධයක් නැහැ ඒකෙන් අයිය. පෙරලෙන්නේ නැහැ. එතකොට මේ පෙරලිය මේ ඉලංගාරියානෝ ඒකේන සෝත ස්වરૂපය අර සෝතං කි විවාද සෝත සෝතානන්ති විවා. ඒ කියන දැන් මේ අපි දෙන්නවා. අපේ ජීවිතයේ අර එක නිමිත්තක් අල්ලගෙන හැම වෙලෙම සිද්ධ වෙන වැඩක්. හැම වෙලෙම සිද්ධ වෙන වැඩටි අර කොටස් පහක් අල්ලලා තියෙනවා. ඒක අර කැලේදී අර කණින් ඉන්නකොට ඒක දැක්කා ඒ තරම් බය වෙනවා. නමුත් ගෙදර තමන්ගේ සහෝදරයෙක්ට, මෑණියෙක්ට, තාත්තෙක්ට වටා පිටායේ ගනුදෙනු කරනකොට වැඩක් කරනකොට ඔබේ කියන මෙව එක එක තරාතිරම් යනවා. ඇවිල්ලා මේ අවස්ථාවේ හැටියේ නිමිත්තේ හැටියට යම් කිසි රිදමකින් තමයි අවසන් වෙන්නේ. ආසලොත් රිදමකින් අවසන් වෙනවා. වැඩක් කළොත් සිදුවකින් අවසන් වෙනවා. නෑ නෑ අපි ඒක හොඳට කළා. නෑ ඒක අස්සේ තියෙනවා තමයි කැමති නැති ගොඩක්. ඒවා ඔක්කොම එහෙම තියෙද්දි මොකද කරන්නේ සමාජයේ ජීවත් වෙන්න කමක් නෑ කියලා ඉන්නේ. කමක් නැහැ කියන්නේ මොකද යම් යම් දේවල් තියෙනවා එයාට කමක් එනෙව්වා. ඒවා නැහැ කියලා කිව්වා. නැහැ කිව්වේ මට ඒවා කරගන්න බැරි වුණා කිව්වා. ඒ කමක් නැහැ කියන්නේ ඕකයි. එතන කියනවා මෙයාට අයිති ක්‍රියා ගොඩක් කළ යුතු ක්‍රියා ගොඩක්. නැහැ කමක් නැහැ. හා හොඳයි. එතකොට ඒ කියන්නේ මට ක්‍රියා ගොඩක් තිබුණා කරගන්න ඒවා කරගන්න නැහැ ඉද. ඒක විතරක් කියලා නිකන් ඉන්නවා. හැබැයි අර්මිනත් තේරෙන්නේ නැහැ වගේ. ඒක නිසා හොඳේ ඒක අමුත්තක් කියන්නේ නෑ. කමක් නෑ කියන්නේ ඕක. දුකට දැන් ඒ ඒ අවස්ථාවල් වලදී අප විසින් නානා මට්ටම් වලින් නිදින දුක් නිවාරණයටපත් වෙන්නේ කොහොමද කියලා අහුවම සතිතේ සංනිවාරණ. ඒකට බුදුහාමුදුරුවෝ ඒ කියන කාරණය වෙනස් කරගන්න ඕන. නැත්තම් ඒ කියන දුක්සහිත ස්වરૂපී නිෂ්පාදනය වෙන ගලායේ අර සමාජයේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කළා. කෑ ගහන தත්ත්වයට පත් කරන. නැත්නම් කෙඳිරි ගහන தත්ත්වයට පත් කරන. එසේ නැත්නම් සුහුල්ලන தත්ත්වයට. ආදී නානාතරම් කරන දුක් වලටපත් වෙන தත්ත්වය නිවාරණය කරගන්නේ, වහගන්නේ, නැති කරගන්නේ මොන ආකාරයෙන්ද? ඒක සත්‍යය. දැන් සත්‍යය කියලා කතා කරනකොට අපි මේ ඔය කියන්නේ සිහිය ගැනයි කියලා කිව්වා තියෙන්නේ. ඔය කියන්නේ සිහිය. ඒක ඔක සතිපට්ඨාන සූත්‍රයේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් සීයෙන් යුක්තව කටයුතු කරන එක තමයි තියෙන්නේ ඒක ඔක හඳ දෙයක් නෑ. නමුත් සතිය කියන්නේ ඒ අංගෝපාංග ටික නැතුව නැත්නම් සතිය වෙන්නේ නැහැ. දැන් මෙතන මේ යම් යම් දේවල් සටහන් කරගන්න හදන. මේ වමනා කරන කොටස් ඒකේ නැත්තම් සටහන් කිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒවත් කරන ඒවා නැහැ මෙතන. තියෙන නිසා ඒවන් ක්‍රියාකාරක තමයි. ඒ වගේ මේ සතිය කියන එක අපේ ජීවිතේ කොයිතරම් දෙයක් ඒක හරියට පාවිච්චි කළාද අවුත්කලේ නැද්ද කියලා දැනගන්න සතිය ලක්ෂණ දැනගන්න. මේ සීග පිළිතුරු කියන්නේ මොකක්ද කියන්නේ? එතකොට දැන් අර කරුවලේ යකා දැක්ක වෙලාවේ මේක දාපු හැටි සතිය දාපු හැටි විවාහය. විවාහය කියන්නේ අයි ප්‍රශ්නයක් නෑ යකෙකුත් ඉන්න පුළුවන්. අත්ත වශයෙන් යකෙක් දන්නේ නැත්නම් මිනිහෙක් බය කරන්න වෙස් මුණක් දාගෙන. ඔය ප්‍රශ්න මුකුත් නෑ. මේක දාපු හැටි. පළවෙනි සතියෙන් දෙන්නන්නේ මොකද්ද? අනුසති. අනුසති කියන්නේ අනුසති කියන්නේ ඉතරක් තියාවක් සිදුම් කරන. අනුසති කියන්නේ දැන් එතන මේ ඡායාවක් තියෙනවා. ඉතින් ඡායාවක් තියෙනවා. ඒ ඡායාව බව මම දන්නවා. ඒක මොකද? ඊට එහා යාගේ සෙවිල්ලක් නෑ. එයාට පෙන්දන එක විතරයි ආසයි. එතන නිකන් හෙලවෙලව යම. හෙලවිච්චාවේ මට හෙලවෙන බව තියෙනවා. හෙලවෙන බව විතර ආ හෙලවෙන බව දන්න පුද්ගලයාට මේක හැම හැම එක ප්‍රයෝජන නිසා මම මේ විග්‍රහ ගන්න ඉස්සරහට ගන්නෙ. මොකද මේ මේ අපි බෞද්ධ වශයෙන් සතිය තමයි හැම එකට ප්‍රයෝජනෙට ගන්න වෙලා තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා දැනගත්තාම සතිය කියලා නමක් එක්ක ජීවත් වෙලා ඉතරයි සතිය කරන්නේ. දැන් අනුශති කියලා කිව්වේ ඒ ඡායාව. ඡායාව හෝ වේ තමන්ට දැනෙන දේ. අපි දැන් සතියේ එක පොඩ්ඩක් ඉඳලා හැංගිවත් දියා දිනොත් දැනෙන දේ දැනෙමින් ඉන්නේ. දැනෙන දේ දැනෙමින් ඉන්නේ කියේ දැනෙන්නේ කොයි ආකාරයකද ඒක හඳුනාගන්න එකයි හඳුනාගන්න එක තමයි අනුස්සතිය. ඒක සිදුවෙන ආකාරයට අනුව හඳුනන. ඒකෝට දැන් මේක අපේ සතිය. දැන් ඒ හැඳින්වෙන විදිහ ඒ එතනින් සීමා කරනව හැර දැන් මිනිහෙක් නිකන් මූණ නපුරු කරන් යනවා. මෙයා දැන් මෙයාට පේනවා එයාගේ මූණ ටිකක් සරපරස ස්වරූපෙකින්. ඒක මුදලක් අඳුරගෙන කමක් නැහැ ගියා. එන්නේ එහෙමයි කියලා හිතුවොත් හිතගෙන හිටියොත් අර මෙයාගේ හිතෙන් අර මිනිහාගේ මූණ හැටියට ආමන්ත්‍රණය කරන විලාසනෝකේ. නැත්තම් ඒ මිනිහාගේ මූණේ දැකලා මූණ හැටියට ආමන්ත්‍රණය කිරීමේ තීරණයක් ගත්තොත් මොකද ඒ ගමේ කුකුරෑන් යලින්නේ කියලා අහපු හැටි අර මිනිහගේ අර සිත සම්පූර්ණයෙන්ම නැත් එක්ක ගනුදෙනුවට ආපු ක්‍රමය වෙනස්. කොයි පැත්තට යයිද? ඒක නිසා ඒ මනුස්සයා හිත මේ මොකක් හරි මූල ටිකක් වෙනස් වෙලා ආදී ඔච්චරයි. ඉන් එහා යන්න එපා කියන්නේ. ප්‍රතිශති කියලා කිව්වා. ඒ සතිය කියන්නේ සිහිය කියන්නේ. මේ සිහිය කියන්නේ මොකක්ද කියලා අපි බලමු ඉස්සෙල්ලා. ගල තේරුම දීලා තමන්ගේ සිතිවිලි දෙකට අවධානය යොමු කිරීමයි සිය කියන්නේ. එච්චරයි. තමන්ට දැන් සිතෙන්නේ මොකද්ද කියන එකයි දැනගන්න එකයි අවධානය යොමු කරනවා කියන්නේ ඒකටයි කියන්නේ අවධානය. ඒකට ඒ අවධානය යොමු කිරීමේ අඩංගු විය යුතු ලක්ෂණ තමයි මේ දැන් පෙන්වන්නේ අනුස්සති ප්‍රතිස්සති කියලා. ඒ ප්‍රතිශතේ පිළිදෝනේ කිය මොකද්ද? ඒ සමාත තේන දේ හැර වෙන දෙයක් ගැන සිතන්න වෙන දෙයක් අමුතින් සිතන්න හිත ඉද නොදීම තමයි පිළිදෝනේ කියන්නේ. ඒ නීතිය යටතේම පිළිදවන්න ඕන අනුස්සති නීතිය යටතේ පිළිදවන්න. එතකොට ඒකේ පිළිදෙන පිළිදෝන පුද්ගලයාට ඒ ගැන සමාජයේ සිතෙන් යමක් හිතන්න අවසර නැහැ. දෙන්නම දේ අහවල් එකයි කියලා එයාගෙන් දැනගන්න හම්බෙන දේ අහවල් එකයි කියලා හඳුනාගන්නේ විතර තියෙනවා. අන්න එතකොට ඒකට ප්‍රතිස්සති කියන එක ඒකයි. එතකොට ඊළඟට සති සරණම් කියලා දවසක්. සති සරණ. සති සරණේ කියන්නේ මොකද්ද? එයාගේ හැම වෙලෙම හිතේ ධාරණයක් පිළිගැනීමක් තියෙන්න ඕන. මේ විදියෙන් පිට පැන්නොත් මම මාව මාගේ වැටෙනවා මාව නුමකට වැටෙනවා. මේ ක්‍රමේම තමයි මම අනුගමනය කරන්න ඕන. ඒකම තමයි මම සහාය කරගන්න ඕන. කියන ස්ථීර භාවයක් ස්ථීර භාවයක් අර දැනගන්නා කාරණයක් එක්කේ තමයි අවධානය යොමු කිරීම අන්නේ ගානට ඊගාට සංවිධානය කරගන්න තීරණය කරලා පරිහරණය කරන්න. එතකොට එයා සතියේ සත්‍යයේ සරණ වෙන්නේ කියන්නේ මොකද මේ ක්‍රමයේ හැර මේ විදියමයි කරන්න ඕන. ඔයින් පොඩ්ඩක් අත්‍යහා දවස්නහ දවස්පන් ඉන්නරකයි. අමුතු කරුණු මං හිතන්නේ අනකයි. දෙන්නන දේ විතරයි මම බලන්නේ. අන්න ඒකයි සීයේ සරණ වෙන්නේ. දැන් යම් කිසි කෙනෙක් ඇත්තක තියාගෙන ආශාස ප්‍රසාස බලන අවස්ථාවේදීවත් එයාට හුඟක් දුරට කරුණු අනම්මනම් වෙන නිසායි ආස්වාද ප්‍රසආසවල තමාගේ පැහැදිලි දර්ශනය ලබන්න බැහැ. මොකද්ද? දැන් මොන ආස්වාදය විතරක් හිතනවා නම් එයාට ඒක බොහොම පහසෙන් කරන්න පුළුවන්. දැන් ආස්වාදයයි මට දැනෙන්නේ. දැන් ප්‍රාස්වාදයයි කියන්නේ. එයා කරන්නේ ඒක නෙවෙයි. ඒක කරමින් දැන් මට ටිකක් පුළුවන් වාගේ ඒක බලන්න. විනාශයි. කාල කෑම වැඩේ එතන තව වෙන જાතියක් දාගෙන අතන මොනවාදෝ තහඩුවක් අලවගත්තා ඉන්නේ යන්න. එයාගේ පුළුවන්කම්. ඒ මොකද නොයසුම්කම කියන ඔකටයි දේශේ කියන්නේ. හොඳයි. මේ ප්‍රතිසරණය ඊළඟට ධාරණතා. ධාරණතා කියන කිමුල. ධාරණතා කියන්නේ අර සංගේ ඒ අවස්ථ යොමු කරලා තමාගේ සිතට යම් ස්වરૂපයක් ඒ නිමිත්තේ දැනුණනම් ක්‍රියාකාරීත්වයක්. ඒකේ ඇති මෙහෙමයි මං දුටුවේ කියන්නේ. මෙහෙමයි ඒක පෙන්වුවේ. මෙහෙමයි මං ඒක හැදින්නුවේ. මෙන්න මේ විදිහටයි මං ඒක පිළිගත්තේ. මෙච්චරයි මං ඒ ගැන දන්නේ. එතකොට ඒ තමා විසින් ඒ නිමිත්ත ඊ ආකාරයෙන් පරිහරණය කළා තමාට ලැබිච්ච හොඳ නරක දෙක හොඳ නරක දෙකේ ඉන්නේ ඒ නිමිත්ත දෙක බැලීමේදී දෙවිස්ස හඳුනීමේදී තමන්ගේ හිතට යම් කිසි ක්ලේශ සහිත ස්වરૂපයක් මතු වුණාද කෙලෙස් නැතුව තමාගේ හිත පවත්වන්න පුළුවන් වුණාද කෙලෙස් සහිත ස්වરૂපයක් කිව්වේ අර මං ඉස්සෙල්ලට උදාහරණේ වාගේ අනවශ්‍ය දෙයක් ඒකට යොදාගත්තා කිසිම අවස්ථාවකදී ආ මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? ඒකට කියන්නේ අභිලාපන. එහෙම එන්න හොඳේ නැහැ කියන විතරයි ආ තීරණය කරන්නේ. එහෙම හිතන්න ඕනේ නැහැ. දැන් අපි කියමු අර හරෝලේ දැක්ක එක්කන යකෙක් කියලා කලින් හිතුවේ මේක කයි, මේක දෙල්ලමිරිකයි, මේක පහුරුගයි, මේ ඔක්කොම අර දර්ශනයේ අයිතිව නෙමෙයි මෙයා හිතාපු. සමහර වෙලාවට අදාපු යකෙක් නම් ඔය එකක්වත් කරන්නේ යකා විතරයි එතන ඉන්නේ. අන්න ඒකයි මේ කියන්නේ නොදුටු දේ හිතන්න තමාට නොවැටීච්ච දේ ගැන හිතන්න යන්න එපා. ඒ මොකද්ද? එතන නැතිව අඩුපාඩු Taman හදාගෙන දුක් විඳින එකයි වෙන්නේ. දුකට උවමනා ගන්න අඩුපාඩු හදාගන්න. අන්න ඒකයි සතියෙන් කරන ප්‍රධාන කර්ම. එතකොට ඒක දාපුවාම ඒ අලුත් දේ සමාගේ හිතෙන් දාපුවාම දුක එන බව අරගෙන ප්‍රකටව පේනවා. කයි කියලා හිතපු නිසා කියන්නේ. තව යකා කාලා නැහැ. කටවත් ඇරලා ඒ යකාට කට අරින්නත් බැහැ. මොකද නිකම් පොළොස් නේනේ. ඊ යකේ. නමුත් මෙයා යකට අරන කාලා ඉවරයි. මෙයා කෑ ගැහුවි යකා කනකොට. ඒ කනකොට කියන්නේ හිතෙන් කවවගෙන ඒක. අන්නෝටයි මේ සතිය කියන්නේ සතිය තවයන් කිසි කෙනෙක් හිත දෙස අවධානය යොමු කළා මේ දුකෙන් බේරෙන්න හදනවා නම් නැති දෙයක් හිතන්න යන්න එපා. තීන දේ තීන හැටියට හොඳට හඳුනා ගනිමු. නැති දේ හිතන්න යන්න. දැන් මිනිහෙක් කෙනවා මීගෙන වැඩි වැඩි. අපි හිතන්න අරකයි මේ මිනිස්සයා. දැන් මෙතන ඉන්න පුතු පොලේ ගහන්නේ. එන්නේ එනවා විතරයි. පුතු පොලේ ගහන්නේ නැහැ. පුතු පොලේ ගහපුවා වුණ පුතු පොලේ ගෑවේ. අනේ මිනිස්සයා ඇවිල්ලා සමහර විට ඝන ගහලා වැඳලා මම මෙතනින් ඉඳ ගන්නද කියලා අවසරාලන් වැඩි වැඩි හරි ඉඳගත්ත අර ඔක්කොම බොරුනේ අපි අදා ඒක නිසා ක්‍රියාව සිදු වෙන්නේ ඉස්සලා කලින් හිතන්න දෙපයි කියන එකයි මේ කියන්නේ ආ ඊළඟට අන්න ඊළඟට මේ ඒ ස්වરૂපේ ආර හැටියේ තමන් මුලාවටපත් නොවි. මුලාවටපත් නොවි කියන තවත් එකක්. ඒක තමයි හුඟක් තියෙන්නේ. මුලාවටපත් වීමේ කිරීමේ කිව්වහම මොකද්ද? දැන් අර යකාට මිනිහා බය නෝනන. බය නෝනන. සමහර විට ඕනෙකට මම බය නැහැ කියලා. ඉතින් බය නැති තන කම ගැන මිනිහා ඉදිතර වෙලා යන්න ඕන මොකෙක්ද කියලා බලන්නේ යකද ළඟට කියලා හිතුණොත් ඒකත් එයාගේ අර දර්ශනයත් එක්ක මුලාවක්. මොකද එයා එතෙන්ද යන්න ඕන මොකද්ද? මේ නොදුටු දෙයක් පරික්ෂාවකින් පස්සේ මොකද්ද දන්නේ නැහැ. මේක කවුරු හරි අටෝපු ගුලන්ද? නමුත් ඒ ගැන මම හිතන්න ඕන හරි ඉවරයි මට දැන් කිසි බයක් නැහැ. දැන් එතෙන්ද යන්නේ මම මොකද්ද කියලා දැනගත්තට පස්සේ. මෙතන මුලාවේ මුලාවේ කියන්නේ මොකද්ද? මම බයද මොකෙක් හරි කියලා බැරිලා හැප්පුණොත් බැරිලා හිටින ඉති අලියෙක් නම් දුන්නයි කරා. දැන් දැක්කේ නියෙක් වගේ. අර අලිය නිකන් කිර කිර ඉතන ඉඳලා දිනනවා. නමුත් මෙයා ගිහලා ගියාලා බැලුවම අර අරකම වදින් ගාව කියලා. අන්න ඒක නිසා මුලා වෙන්නේ. මෙයා තමගේ පුළුවන්කාරකම ගැන මුලා වෙනවා. මුලා වුත් ඒක තමයි ප්‍රයත්නක්. මුලා වෙන්නේ අර තමා ගත්ත ක්‍රියා මාර්ගයේ පිළිබඳව අවසානික පොඩ්ඩට අවසන් කරන්න බැරි කමයි ඔය මුලාවේ කියන්නේ. ඒකේ හේම පොඩින් අවසන් කරන්න බෑ. හොඳට කරගෙන ඒ සමහරු සමාධියටපත් වෙනවා භාවනා කරන්න ඒ සමාධියටපත් වෙන්නේ බලාපොරොත්තු සියල්ලම අත්හැරලා දකින්න දේ දනිමින් හිටපු නිසා. සමාධියටපත් වුණාට පස්සේ එයාගේ තියෙන එක්තරා දුර්ලභමක් දොස් තේනවා ආ දැන් හරි සමාධියට ආවා කියලා හිතුව ඇටි ගියා සමාධිය තේරියද අන්නේ මොකද යා ඕකට තමයි මුලා වෙන්නේ රැදේ කරනකොට පිස්සහද දැන් බොහෝ තන්වලදී එහෙමයි සමාවන්ත සල්ලියම් දිච්චාම පිස්සහද ඒක මොකද එවිට ඒක අවසන් කරගන්න බෑ ඒ තරම් දීගවත් තමයි ඔක කියන්නේ දීග අන්න ඒක නිසා ඒක එක්ක අවසාන ප්‍රතිඵලයේ එක්ක මුලාවටපත් වෙනවා. ඒකත් අර විදියටම ගෙනියන්න ලෑස්තිමුත් එහෙමයි හරියන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔන්න දැන් අපි අර ජීවිතෙන් ගලායන දුක් හදන කොටස් දෙකක් ගැන අපි විස්තර කිව්වා. ඒකට මේන් කියනවා අපේ ජීවිතේ ඊ අවස්ථාවල පාවිච්චි කරන හැටි මේ තරුණිය ප්‍රශ්න කරලා තියෙන්නේ ඒවා විසඳීමකදී බුදුහාමුදුරුවෝ කළා. ඒතකොට දැන් මේ තේරි දෙකක විස්තරයෙන් දැන් කාටද තේරුම් ගන්න පුළුවන් වුණා දැන් අපි කිසි කෙනෙකුට අපේ මේ විඳින කිසිවක් විඳනයක් ගැන කිසිම කෙනෙකුට දොස් නගන්න කිසිම අවශ්‍යයක් ඒ යමක් එක්ක අපේ සිත එල්ල වුණා නම් ඒ එල්ලුනේ ඒ જાතිය හදලා තියෙනවා මට තියෙන්නේ ඒ එල්ලවීම දැකලා ඒ જાතිය මග ළඟ තියෙනවා කියලා දැනන ඒක කුරුටු ගා ගන්න පුළුවන් ප්‍රතිකාර මේ පිළිවෙතට තමා බයිනේ විතරයි කියන්නේ ඒක කුරුතු ගායන නැති කරගන්න. ඒ හැර අනේ මෙහෙම වුණා. හරිම වැඩේ මට බෑනේ මේව කරන්න. ඒක කිව්වට හරියන්නේ නැහැ. හරියට අර යකා දගලා ගෑ ගැහුවා වගේ එකක් හිතේ තියෙන්නේ. කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒක දැක්කම ඕනේ. ඒනවා ඉතින් අපි නිගත්තා. හැබැයි එකක් තියෙනවා. යම් ධර්මකින් ඒ දේවල් කඩා ගැනීම සඳහා Tamange අවධානය යොමු කළායට යම්සම් කුරුත්තක් දාගත්තේ ඇති. ඉතින් හොඳ පුළුවන්කාරකමක් එනවා ගැම්ම දිගටම කරගෙන. ඒක ඕන පළවෙනි පටන් ගැම්ම විතරයි යම්සම් ඒකට කුරුතු ගාගන්න. ඒකයි මේක කියලා. මංකම ඔන්න අදට කරන්න තියෙන දේශනාව විතරයි. කරපු දේශනාව පිළිබඳව යමක් අහන්න කියලා නම් අහන්න. හොඳයි මේක ප්‍රශ්නයක් නැති බවයි කියන්නේ. එතකොට දැන් අර මුල් ප්‍රශ්නේ මුල් ගාථාවේ මේ ගාථාවේ සම්බන්ධතාවය හොඳාකාර ගොනු වෙලා පෙන්නනවා. ඒ ගොනු වශයෙන් දෙන්නේ අපි දෛනික ජීවිතයේ ගත කරන හැටි වැරදි ක්‍රමය ඒ වාගේම හරි පැත්තට දෙල්ලන්නේ. ඒ ඕකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධිමත් ජීවිතයක් ගත කරලා අවසානයේ ජීවිතයේ දෙස බලලා අපි බුද්ධිමතුන් හැටියේ ජීවත් වුණා කියන එක කියන්නද අපි බෞද්ධයෝ තමයි අපි බෞද්ධාගම රැක්කා බෞද්ධයෝ වශයෙන් ජීවත් වුණා කියන එක. නෑ. ඒ પરම්පරා බුද්ධාගම නෙවෙයි අපිට අපිට උමුණා වෙන්නේ අපේ ජීවිතය ඇතුලේ බුද්ධිමත්ව අපි ජීවිතේ පරිහරණය කළාද ඒ ටික විතරයි බෞද්ධකම. ඒක දැනගන්නේ කොහොමද? ලැබෙන ඕනම අරමුණකින් යම් කිසි කෙනෙක් දුකක් නොවිඳින ඒකේ ආ අර කිව්ව ආකාරය. යම් කිසි කෙනෙකුට යම් ප්‍රමාණයකින් දෙකින් දුකක් නොවිඳින්න පුළුවන්. ඒ ප්‍රමාණය ආබෞද්ධයි. ඒතන තියෙන බුද්ධියයි. යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් මේ මිනිහා නවාතැන් අරන් ඉන්නේ ත්‍රිහෙරයක් ඇතුළේ ධාතු උඩ වුණා. මිනිහා විඳින්නේ දුක් නම් ඒක ආබෞද්ධයි. ඒක නිසා ඒක වෙන් කරගන්න ඕන. වරගෙන දෛනික ජීවිතයේ බුද්ධිමත් දුකක් නැතුව ජීවත් වෙන්න අපි කල්පනාකාරී වුණොත් අන්න එතන බෞද්ධකම කියනවා ඕකයි බුදුහාමුදුරුවෝ ලෝකෙට ජීවදාලේ. ඉතින් ඒ විදිහේ தත්ත්වයක් උසලන්න තම තමන්ගේ సంతානවල පවතිනා වූ ධෛර්යය ඕනෑකම හැඟීම ඒ ඔක්කොම අතුලේ සංසාරයේ යම් දී කුලංකාරකමක් ජීවිතය ඇතුළේ තිබෙන නිසායි ඒවා දැනට පුරුදු කරලා දොට්ටාගෙන මේ පාවිච්චි කරනකොට නියම ජීවිත රටාවට වැටලා අපේ බුද්ධිමත් පුද්ගලයෙකු ලබන අයිතිවාසිකම් ලබන්න පුළුවන් එම නිසා අපි ඒ විදිහේ තත්ත්වයක් ඉස්ලා ගැනීම දරන්න මේ උත්සාහය ජීවන සාර්ථකත්වයේ වැදගත්කම සලකා ඉදනුව සතරට මෝදණයක ප්‍රීතියටපත් වෙනා වූ ලෝකපාලක සාධන පාලකයේ ස්ථානයේට අන්න ඒ ස්ථාන වලට අපා පැතුරු කරන්නා වූ ස්ථාන වලට අධිගුණ සියලුම දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වීමෙන් සත්තු වීමේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත යහමගේ ගමන් කරමින් ජීවිතයෙන් ලැබිය හැකි මිහිරි කොට මතු කරගෙන එහි ආස්වාදයේ විඳීම සඳහා ජීවිත කායයක් කලේ උපකාරයක් කරත්වා. ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් නිසීමේ පරලෝකීය මෞර්ය ආදී සියලුම ඥාති වර්ගයාටත් බෝධ පුණ්‍ය තුන්දක් දෝෂ තුන්දක් තම තමන්වත් මේ සත්‍ය කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන දෙය ඇති කරගෙන එත්තාවතාච